cases විඥාන පහල කරගන්න. පෙර භවයේ යම් ගති ලක්ෂණයක් ගත්තා. ඒ ගතිය තමයි දැන් මුක්තිය දෙන්නේ. ඒ තමයි ප්‍රතිසන්දිකට හම්බෙච්ච ආදාය. උරුමෝනේ ඒකයි. දැන් ඒ මුක්තිය තමයි හැම වෙලේම හිතෙන්නේ. හිත නිකන් ඉන්නවා. හිත හැම වෙලේම මුක්තිය දෙනවා. ඒ අපි නිරන්තර මුක්තිය බවාංග මුක්තිය කියන්නේ. ඒක ප්‍රතිසන්දි අවස්ථාවේදී අපිට දුන්නේ යමක්. මනෝද්වාරයේ හැම වෙලේම මනස පිටික ධර්මයේ උත්පත්ති මනෝවිඥානයේ මේ දිගාන්තේ නලවතා ක්‍රියාත්මක කරන ධර්ම ගන්න. මෙන්න මේක මනෝ ක්‍රියාවලිය තමයි බවාංග ක්‍රියාවලිය. භවංග ක්‍රියාවලියත් එක්ක හද ගන්නවා. ඉතල ක්‍රියාවලියක් මනෝද්වාරී මනෝ ක්‍රියාවලිය. මෙන්න මේක මනෝ විඥාන වලක් පැදීගෙන යනවා. අදින හැදෙන මනෝ විඥාන වලින් ලැබෙනා වූ ප්‍රතිලක්ෂණ දනෝ. ඒ ස්පර්ශයේ මුක්තිය තමයි හැදෙන්නේ. ඒක මනෝ ගන්න තරම් දෙයක් නේ. ඒක මුක්තිය දරන්නේ. ඒක පුණ්‍ය වාසනාවකින් පහළ වෙච්ච එකක් නම් පෙර බලීත් කර පුණ්‍ය වාසනාව මුලින්ම පහළ වෙනවා. ඒ මුක්තිය හරි පියවනාවක්. යා. ඔව්. ඒක තමයි යාළුවා ඒ සතුටේ. ඒක යම් කිසි විදිහකට පිළිගන්නවා. අකුසල විපාක උපේක්ෂාකාරී සංකීර්ණයි. ඒ කියන්නේ උපේක්ෂාවෙන් බාර ගන්න දෙයක්. කරන දෙයක්. ජීවත් වෙන ආසාව තියෙනවා. ඒ කියන්නේ ජීවත් වෙන. අර ජීවත් වෙන අනිත් ආකාරයක්. වේදාකයියි, පැතුම්කයියි, එවනම් මේ කලකිරීමකයියි. ඒ මේක තමයි කතාව පහළ වෙන්නේ. උන් ඇමරිකන්නේ කලකිරීම. ස්වභාවික භාවානික මේ භාවානික කියන්නේ ස්වභාවික ඉස්සර භාවය. අතගන්න දිවනාගේ ශරීරයේ කිනවට ඇවිල්ලා ඒව ගන්නවා. ඔව් මනසෙන් ඉන්නවා. ඇමරිකන්නේ කලකිරීම ස්වභාවයේදී උඩ ආවිලික ස්වභාවය. ඒක පිළිගත් ස්වභාවය. මනුෂ්‍ය ඒක දුවන්නේ. ඒක ප්‍රධාන ස්වභාවය. නමුත් ඒ ප්‍රධාන ස්වභාවය ඉඳගෙන අපි ඉති කරගෙන තියෙන ආදාත බලු. මනුෂ්‍යයන් කියන මනුෂ්‍ය ජීවිතයක් ක්‍රියාත්මක කරන එක තියෙනවා. නමුත් භවංගී ක්‍රියාත්මක නෑ ඒක. අර භවංගී ක්‍රියාත්මකෙන් දැක්කා කියන ක්‍රමය. මේ ඔය අවස්ථාවේදී පත් වුණා. දැන් ඔය භවානි සංකීර්ණ සංකීර්ණයේ ඉන්නකොට. නමුත් ඒක ඉතින් බලාපොරොත්තුවක් තියෙන පංචස්දාන බුද්ධ ඒක බලන්නම තමයි ඒකත් එකම තමයි අර භාවන සත්‍යයේ ක්‍රියාත්මක වෙන්නේ. මෙන්න මේ විදිහට මොකද අර පාරවල් එකින් එක ඉස්සරහ වදිනකොට. දැන් මනස දැනෙන්න පටන් ගන්නවා දැනෙන්නේ එකින් එක. දාහත් වතාවක් දැනෙන්නේ. එන්න මොකද දාහත් වතාවක් ඉස්සරහ හරි කම්පණය ඇති කරනවා. කම්පණය කරන වාරයක් පාසාම මනෝද්වාරේ මනස ඉස්සරහට යන්න කරනවා. ඉස්සරහට කරන වාරයක් පාසාම දැනීමක් ඇති කරනවා. මෙන්න මේ දැනීම වාර 17ක් යනකම් මේක ඉස්සරහ වෙනවා. මනසේ ඉස්සරහ වෙනවා මනෝද්වාරයේ තියෙන වස්තුවේ. අන්න වස්තුවේ ස්පර්ශ කරනකොට දාන කතාව යනකොට. දැන් මනසින් වෙන වෙන තේරිලා. මනෝද්වාරය වෙන වෙන. මට කතාවක තෙල් බගින් ඒක ආස්වාද කෙරේ. දැන් ඔය විදිහට තමයි හිතෙන්න ඕනේ. හ්ම්. පළවෙනි වතාව ගේනකොට. දැනුණා දැන් ඉන්නේ වෙන කෙනෙක් කියලා. මනස තමයි කියපොත්. දෙවෙනි වතාවට. තුන්වෙනි වතාවට. දැන් ඔබගේ මේක වේගවත් බලවත්. මේ ගෙවිගෙන යන වේගය අනුව මම ඉස්සරහට හැරෙනවා. ඔන්න බලන්නේ බලවත්ම ඉඩකාවක්. අර ස්පර්ශය. ඔයලා කියන මනෝචාර අතීත අති බව භවයට අංග වෙලා කියන පැත්ත. ඒක චිත්තක්ෂණයක් යනවා ඒක ගන්න බෑ. ඒකයි මේකේ. අංගයි. ඒ චිත්තක්ෂණේ ස්පර්ශ වෙනකොට. අරක තරක කරනවා. තරක කරනවා කියන්නේ ඉස්සරහට බෑ වෙන්නේ බලනවා. ආයක කයිලා කියන්න මම දාලා. බලන්න කල. ඒක තියෙන්නේ දෙවෙනි තුන්වෙනි ස්පර්ශන ඒක නැවෙනවා. බලන්න උපත්. අවස්ථා තුනක් කියලා තව අල්ලගන්න බැරි නේද? දැන් ඉතින් බලන්න. මේ පොඩි අඩිය ගන්න. අර කියන ආපෝ තේජෝ වායු මඩේ ආකාශකේ පංචද්වාරයේ කෝකේ එන කතිය විමර්ශනය කරනවා. මෙන්න මේක ආවර්ජන කිව්වේ. පංචද්වාර ආවර්ජන කියලා දවසක් කරනවා. ආවර්ජන කරනවා දවසක් වෙලා ඉවරයි. දැන් හතරක් අල්ලගන්න බැරුව. ආවර්ජනේ ධාවන පස්සේ. ආවර්ජනය කරගත්තා දැන් ආවර්ජන කරන අවස්ථාව. ඊට පස්සේ ආවර්ජන කරලා ඊළඟ කරගෙන මේ හැංගා ප්‍රදා, කණිනා ප්‍රදා, දිවෙනා ප්‍රදා, නාසිකා යන මේ රූපයක්, අර්ථයක්, සංඥාවක්, අධයක්, සිප්පස්සයක්. ඊට පස්සේ කරගන්න. අනේ ඒක ආවර්ජන විඥානේ පහල කරා. චක්කු විඥාන නම් චක්කු විඥාන. සෝතනා සෝතේ උපහාදලා ගත්තා. මේක පෙනීමක් මේක ඇහිීමක් මනස හදලා ගත්තා. අල්ලගත්ත ගමන් මොකද වෙන්නේ? යටි ගන්නවා. මොන මුක්තිය බලාපොරොත්තු වෙන්නේ? අන සම්පයිත. මුක්තිය ආව ආව විපාක මුක්තියක් හම්බුනේ කියලා. සතිය. තීරණය කළා. ඒ පාඩු මුක්තිය තීරණය කළා. දැන් සම්පයිත කියලා කියලා ඒක තීරණය කරගත්තා කියන්නේ ඒක බැලගත්තා කියන්නේ. අන්න මේක තමයි අපි ලබන විපාක වේදනාව. සතිය නුනා ඒක. අන්න තීරණය ගත්තට පස්සේ දැන් ඉතකන් ආවේ දැන් ආපු විපාකේ. මේ විපාකේ ආලා අපි දැන් ඉහත් එක. මතුව මතුව ඉදිරියට. ඒකෙන් මුක්තිය අපි ලෝඩ හැදෙලා. මේ ලැබෙන මුක්තියට අපි ලෝඩ හැදෙන මුක්තියට බලාපොරොත්තු වෙනවා. මෙන්න මේ මුක්තියට බලාපොරොත්තු වෙන එක ක්‍රියාවට පාලනය වතමන කරනවා. වතමන කරනවා කියන්නේ ඒකට අනුකූලව අපි මාන කොහොමද මේක මුක්තිය දෙන්නේ කියලා තමයි නිගමනය. දැන් ඒක දෙකක්. දැන් කවුරු දාහත්ලා යහකට. අතීත භවන්ත භවන්ත භවන්ත උපත්තේ පංචද්වාරා වශයෙන් සම්පටිච්ඡ සංකීර්ණ හොට්ටප. දැන් ස්පර්ශ වාර හතක් ඇවිල්ලා. ඒ 10ක් යනවා දැන්. හතක් ඉදිරියට. දැන් මෙන්න හොට්ටපන ගන්න පස්සේ. දැන් අර බලවත් නැද හරි දැන්. ඒක විදිය නැද. දැන් මෙන්න මේකයි තමයි ඒ ඒ ඒ තුනදුවා. ජවන කියන්නේ. ඒ ජවන හතක්. මොකද කියන්නේ? ජවන ජවන ජවන ජවන ජවන. ය යන ජවන ජවන. ජවන කියන්නේ මේ ලැබුණ අරමුණ පස්සේ දුවන හැටි. ලැබෙන අරමුණ පිටියේ කියලා බලන්නේ. ඒක බුද්ධිය වගේ යනවා. ඈ? අර බුද්ධිය දින ආසාව. දැන් බුද්ධිය දින ආසාවේ දුවනකව ඉස්පස්ස දෙනවා. 17 කෙනෙක් දෙනවා. 17 කෙනෙක් දෙනවා. බුද්ධිය දීපේ අවශ්‍ය කරන ඉස්පස්ස හම්බෙයි. ඔක්කොම ආයෙත් ඒ චක්කුඥානය කියන හේරකොටම තේරුම් ගත්තා. තේරුම් ගත්ත ගමන් සම්පරිච්ඡේදක පිළිගත්තා. මුඛ්‍ය පිළිගත්තා විපාක දුක්. සම්පීඩක විපාක දුක් තීරණය කරගත්තා. තවම නැහැ. දැන් මෙතෙන්ට ආවේ අපේ ඉස්සෙල්ලා තිබ්බ බලාපොරොත්තු ඉස්සෙල්ලා තිබ්බ. ගොඩනගාගත්ත දේ. දැන් ගොඩනගාගත්ත දේ නෑ දැන් මේ මේ ගොඩන පෙර ගොඩනගාගත්ත දේ නම් විපාකේ ආපෙරි දැන් වල තියෙන කතාව. දැන් විපාක අවස්ථාවේ කියන කර්ම අවස්ථාවට කියනවා. දැන් කියන කර්ම අවස්ථාව, යවන කියන කර්ම නිස්පාදන අවස්ථාව. අන්න ඒකෙන් තමයි අපි ඉතින් කර්ම නිස්පාදනය ආරම්භ කරන මොනවා කරනවා කරන්නේ. අන්න ඒවා දවස්. ඒතර ඒව හතක් යනකම් මේ ඉස්පර්ශය ලබන්න පුළුවන්. අපිට අවශ්‍ය කරන අපිට උනන් දෙන්නේ බලාපොරොත්තු. ඉතින් මෙන්න මේක වොත්තපන කරන වෙලාවේ අපි ප්‍රඥාව වදලා තිබුණා. ප්‍රඥාවට අනුකූලයි තීරණය ගන්න ඉදිරියට කරන්නේ මොකක්ද කියලා. අවිද්‍යාවෙන් මිදි. අවිද්‍යාවට අනුකූලයි චේතනා පහල කරලා චේතනාවට බැහැ වෙනවා. අවිද්‍යාවට අනුකූලයි චේතනාවට බැහැ වෙනවා. ඔව්. ඔව්. අන්න. ඒක තමයි ඔත්තපනේ කරන්නේ. පවත්වා ගන්න දෘෂ්ටි එක. දැන් ජවන්ති කියන ක්‍රියාත්මක වෙන්න. දැන් ජවන්ති ඉස්සරේ හැම වෙලේම ඉස්සර විදිනවා කියන්නේ අර ඉස්සරට ඉස්සර පොඩක් කියලා. ඒ කියන්නේ සම්පරිච්ඡේද සංකීර්ණ දෙක. ඊට පස්සේ අපි ජවනෝදී හිතර ගන්න. මතුවට අවශ්‍ය ශක්තිය උත්පාදනය සිදු වෙනවා. ජවනෝදී කරන්නේ. මොකද ඒක කියලා ඉස්සර වෙනවා තියෙනවා. ඒක වින්දනය කරමින් තමයි යන්නේ. මොකද වින්දනය කරන්නේ වොත්තපණේ කරේ අපිට වින්දනය දුරු වෙන්නේ කියලා. ඔය දැන් ඒක අපි අවිද්‍යාවෙන් තීරණය කරන්නේ. දැන් උත්තපන කරන අවස්ථාවේ අවිද්‍යාවෙන් තීරණය කරන්න පුළුවන්. නමුත් අපි ප්‍රඥාවන්ත වෙලා ඉන්න ධර්ම අවබෝධයෙන් කියනවා. ඒක ප්‍රඥා මූලිකයි. ප්‍රඥා දැකීම මුල් වෙනවා. ඒක විද්‍යාත්මක වෙනවා. ඒ විද්‍යාත්මක වුණාට පස්සේ අනාගතේ හැරගත්තට කොහොමද ගාන්ඩුන්ට පේන්න කියන්නේ විද්‍යාවන්. අර විද්‍යාවට වැඩක් නැහැ. ඔය පස්සේ ඒක තමයි දුන්නේ. අර බීජ දෙකක් නේ මත නිෂ්පාදනය කරන සංකාර කරනවා. අන්න ඒකෙන් තමයි ඉතින් හැදෙන කෝවි. ත්‍යාගිච්චේ ඉඳලා ඊට පස්සේ හදගන්න. අන්න ඒක හරි වැදගත්. ඔත්තපනේ කරන්නේ කවදාවත් අත්දොම නැහැ කියන්නේ මේක. අපේ දෘෂ්ටිය තමයි. අපි ළඟ තිබුණා අවිද්‍යාව. ඒක අනුව කරනවා. අපි ළඟ විද්‍යාව යම් මට්ටමක් ලැබුණා නම් ඒනවා තීරණය කරන්නේ. නෑ. අපි තෝරන්නේ කරන්නේ. යථාර්ථය අපි දකින්නේ අපේ ඉස්ස ස්වභාවයේ පිටම විද්‍යාව හෝ අවිද්‍යාව අනුවයි තීරණය වෙන්නේ. ඒකයි යථාර්ථය. මේ දෙන්නේ අර ගන්නවා. අපි හිතමු සෝවාන් සුද්ධ වෙනා හිදී. සෝවන් පුද්ගලයා යම් තරමක් ප්‍රඥාව ලබලා තිබුණා. ඒතර පටන් ගන්නේ චේතනා චෛතසිකයට අවිද්‍යාවට සහත් නැහැ දැන්. ප්‍රලාපයි. පැහැදිලිද ප්‍රඥාවට? ප්‍රඥාවේ තීරණය කරන සතර පාඩ අතුරු වල කියන දුක කායික වැඩ පිළිවෙලම බයින් නැහැ කියන්නේ. ඔව්. ඒක තමයි යන්නේ පිළිදී. ස්වභාවයෙන් කරන්නේ. ඔය අනුකේ විදිහ අපි හදා පාඩ දෙන්නේ අනුකේ විදිහ සෝවන් කරනවා. අර සෝවන් කියලාගේ ප්‍රඥා චෛතසිකයේ මුත්තපණ කරනකොට. මුත්තපණ ක්‍රියාත්මක කරනවා. ඉතින් ජවන ක්‍රියාත්මක කරන එකක්. අරමුණ අරකම. දත් අරමුණම අරයි. අරම තනකොළ මම කරන්න ඕනේ මොකද කියලා. කොහොමද මම කරන්න ඕනේ? මේකට දුෂ්කර වෙනවද? ගැටෙනවද? අරිනවද? මුලා වෙනවද? ඇලිම ගැටීම කිව්වම එයා මේක දන්නේ නැහැ. එයාගේ ආසාවෙන් දැනෙන හැටි එයා තියෙන එක. දැන් ප්‍රඥාව ගත්තා. මේක වෙලා තියෙනවා. මේක දුෂ්කරයි. ඔය කියන්නේ වෙනවද කියලා. එහෙනම් මොකද මම කරන්නේ? මේකට මෙන්න මේක දාසා යන්න යනවා. අර වැඩිවිල දෙය මත් වෙන කටේ යන්නේ නැහැ යාර. ජලක් හදා. ඔව්. මේක අමතක කරලා ඒක හදුවා ගන්න. ඉතින් ඒක හදින් තමයි ජලකින් හදේ තියාගන්න. අර ක්‍රියාත්මක වෙන්නේ. ඔව්. අන්න ක්‍රියාත්මක ටික හතක් යනකොට. දැන් ඉස්සන්සේ ගිහිලා තියෙනවා අතීත භවංග භවංග කරන භවංග උපස්සේ. පංචද්වාරා වස්සේ. චක්කු විඥාන සහ චක්කු විඥාන. සම්පටිච්චන සංකේත මුක්තිය ගන්නවා. පොතබ හතක් කියලා. යවන හතක්. යවන යවන යවන යවන ඒක ඉන්න පායි. හතක් යම් අර හත පහල. ඒක ඉස්සන්සේ පහලම ගිහින්. තව ඉස්සන්සේ දෙකක්. දුන්නා පටන් ගත්තා වේගයෙන් ගිහලා යන්ති වෙරෙන කිව්වොත් ලැබෙන ඉස්සර බොහොම ආසයි. අන්තිම කෙරවලට ඉවර ගියා. ඔය දෙක මුක්තියද මාත්. මුක්තියද මාත් නම් ඒක එල්බගෙන මුක්තිය විදිහට බෑ. ඉස්සක්ය මාත්. සත්‍යය. අන්න මනෝද්වාරයෙන් දත්ත අරමුණ වරගෙන. යවන් පස්සේ ගියද වරගෙන. තත් ආලම්බන කියලා. ඒකේ වෙල්ලයිලා මනෝද්වාර දෙක යනවා ඉන්නවා. අන්න ඒකට කියන බවාන්ති කියලා. බවාන්ති කියන පස්සේ ආයෙ එන්නේ නැහැ. දැන් ඉස්සර ගිහින් ඉන්නවා. ඔව් ඔව් බවේ ගන්න උනා. ඒක ඒක යමක් සෞඛ්‍ය ගන්න ටිකක් ගියා ඊට වඩා යන්න. ඉතින් කියනවා ආය අරන් ගන්නද වටමන. දැන් ඊට පස්සේ මොකද කරන්නේ? එයා ඒකම අරගෙන මනෝද්වාරේ සූපාරා බුක් කියලා විශ්වවිද්‍යාලය. නේද? යා ඒ බුක් කියලා ප්‍රධාන බුක් කියලා වර්තමානයේ ලැබුණා. ලැබුණ ආසන්න විශ්වවිද්‍යාල තුනක් යනකම් මේක හොඳ මතකයක් තියෙනවා. ඉතින් මතකයේ බුක් කියන කරේ තුන් වතාවක්. ආයෙත් කියලා. ආයෙත් කියන්නේ මේක. ඒක මම දැක්කා. ආයෙත් මේක මම කරගන්නා ඉන්නතරම පොලිසියෙන් දෙක හදිල්ල තව උත්තර කරගන්නවා. වෙන්නේ. ඒකට කියන අනුබද්ධ ආධාරක චිත්ත විදිහට ලක්ෂණ. ඔන්න පංචද්වාරින් චතුද්වාරින් චිත්ත විදිහ ගියා. අනුබද්ධ ආධාරක මනෝද්වාර චිත්ත විදිහ තුනක් කියලා ඉවර වෙනවා. ඒකට බැලුවා. අනුබද්ධ ආධාරක විදිහට. ඒතර මනසේ බුද්ධි වෙනවා පංචද්වාරින් ගත් එක චිත්ත විදිහ තුනක් කරලා මනසේ බුද්ධි වෙනවා. අර මනසේ බුද්ධි මට හේතුව. ඒතර ඒක මතක් කරගන්නකොට අර විදිහට චිත්තයෙන් දාහකට මනෝද්වාර අවස්ථාවක් යනවා මනසේ. ඒක කියන්නේ අර වස්තු දෙකක් පාවිච්චි වතුර කප්පාව දැන් අවශ්‍යයි. මාතර ගත් එකයි දැන් මුක්තිය. අර ඒක මුක්තිය කියන එක වඩා තුනක් කියන පස්සේ දැන් කාලේ ගන්නවා. මම කියන්නේ තමයි මේ නිර්මාණය කරලා. මනික කාර්යයෙන් කයිද කියලා. ඒකේ නැවත වාරයක් චිත්ත නිර්මාණය මනෝ මනෝද්වාරයේ මේ නිපදවන. චිත්ත නිර්මාණය. ඉතින් ඒක විදිහට නැවත වාරයක්. මේ විග්‍රහය තුන්වතාව හොඳ හෝ නරක ආපිට තුන්වතාව බුද්ධිය තමයි. ඒක වේ කරලා. ආ ඒක ඒක තමයි කර්ම ශක්තියේ ක්‍රියාවලිය. තව එකක් පැත්තනේ කරන්නේ. දැන් අපි ඉස්සරහට යන ස්පර්ශය. බලවත්. දැන් බලවත් කියන කාරණා බලවත් දුක්ඛය හම්බවෙනවා. අර තව සාමාන්‍ය දුක්ඛය බලාපොරොත්තු වෙනවා. මොකද අපි ගත්ත පඩවි දුක්ඛය ඉතරයි. හරිද? දැන් පඩවි දුක්ඛය ළඟට මේ ලෝකේ තියෙන ඊළඟට ආසන්නව තියෙන ඊට වඩා මුරුදුලක බලන්න. දැන් පඩවි දුක්ඛය ඉස්සන. දැන් පඩවි ගණන් ලාභාලයක් තියෙනවා ඊට වඩා මුරුදුලක් තියෙනවා මේ පංචමහා බුද්ධයන්. අන්න දැන් ආපු දුක්ඛය කයින් ගන්නවා. මොකද ඊට වඩා සියුම් එකක් උනේ ඒක. එහෙනම් කයිට වඩා සියුම් එකක් අදිනවා. ඉවරයි. මොකද ආපෝ කියන දේ ප්‍රවදයක්. ආපෝ ධාතුවේ භුක්තිය ගන්න. ඒකට කරගෙන ඉන්නත් තියෙනවා. අර ජීවර කියන රබේ ගන්න ඉන්නේ. දැන් ද්‍රව භුක්තිය ගන්න රබේ. අතකරන් ජීවර ගන්න. දැන් මේ කියන්නේ අපේ ඉලක්ක කියලා ගන්න හදුවොත් අපේ ඉන්නේ නැහැ. ඒ විලාසෙ මොකද කරන්නේ? උපකරණයක් තියෙනවා කටේ කියලා උනලා මේ යපාරවත් කරනවා. ද්‍රව භුක්තිය කරන්නේ. එනවා කියලා බලුවෝ. ඒක නරකයි. එහෙනම් ජීව හැම වෙලේම ද්‍රව්‍යයක් එක්ක සම්බන්ධ කරගන්න ඉස්සත් එක ඒ හැදිලා තියෙනවා. ඒක කයිද වල ජීව මොකද? නේද මොකද තාක්ෂණය කරන්නේ. මේ අතිශ්‍රභාවයක් තියෙනවා. ඒකනම් රස ඉවේ රස දැනන කතාව. දැන් ඊදාම තදාගෙන් කරගෙන ඉන්න. අපි සකස් කිව්ව විදිහට වෙනවා. ඒකෙන් ඉතින් අනිත් විමුක්තිය කියන එක වෙනවා. ඉතින් මොකද? දැන් අපි මෙතන අත්දැකගත්තා අන්න ද්‍රවයේ කියන කණීපාන වස්තුවේ ඊළඟ වට්ටමේ කණීපානෙන් අඩු වෙන ඉස්පස්සේ කතා කරනවා. දැන් ද්‍රව අවස්ථාවේ බස්. ඊටවල මේ ලෝකේ කණීපාන ඉස්සයි. බස්ේවල. දැන් අපි ආපෝදාතිය ගත්තා. ඒක ඉවරන පරිවිදාතිය ගත්තා. දැන් අපි ඊයර ගන්නවා. ආකාශ ධාතු. ආපෝ තේජෝ. ඔව්. වායුව. දැන් වායුව ගන්න මෙන්නමයි. වායුවේ ඉස්සෙල්ලා කොටසක් තියෙනවා ආකාශයේ ක්‍රියාත්මක වෙන ආකාශ ධාතුවේ ක්‍රියාත්මක වෙන. ආකාශ ධාතුවත් එක්ක වැඩ කරන සුවද වාක්‍යය. වීර්යය. පරිගියන්නේ තා. මෙන්න මේක කියනවාදී අන්තු කියලා. දැන් අන්තු කියන්නේ වායුවට වඩා ගනි බව. ජලයට වඩා කියනවා. ජලයට ජල ගන්නත් ඒකට කියනවා ආකාශයේ විදියට. वायु वायु में योग वायु विधि ये वायु ఆధారపడిన జ్ఞానం అన్ని ఆధారపడిన జ్ఞానం ఏది అడగాలి వాళ్ళు ముడిపోయిన ఆధారపడిన ఆధారపడిన వస్తువు ఏది పరిధి బాధ జీవనవరా జీవన ఇండియాకు నేను ఏదైనా నాకు తండ్రి ఆగ్దాన్ని ఇక్కడ చదివి అని అంటూ ఆగ్దాన్ని అంటూ ఇస్తారు ఈ అంటూ ఇస్తారు నాదే మార్పు నాయకు సంపాదించిన ఇచ్చిన సంపాదించాలి ఏ మార్పు ఇరవై ఇచ్చిన సంపాదించాలి ඒ නිසා ඉතින් හදවත යවා විදියට අර ගානක් සමාද රූපේ දෙනවා. ඒක අනිතරයි. ඒක ප්‍රඥාට වර වතුරු. හදවත අතුරු කරගන්න. ඉරණ මාතේ. හදවත අතුරු කරගන්න ඉරණ රූපේ. මේ කන්නේ කුළු ඒක තමයි කර්ම ශක්තිය හදලා. කර්මල කියන කලාවේ. ඔය කියන්නේ. මේක කර්ම ශක්තිය කාණ්ඩකට අවිලා තියෙන විදිය කියන්නේ. කර්ම ශක්තිය කාණ්ඩේ යම් තාක් යම් විදිහට හැඩ ගැහුවා කියනවා විදිය. ඒ පෙරබලයේ තියෙන ප්‍රතිසන්දි ශක්තියක් ගැතියි. එතන ජව අපේ ප්‍රවෘත්ති ශක්තිය කියන්නේ අන්නේ කර්ම ශක්තිය. ඔව් ඒ ඔය පහම මේ ශරීර කුඩේ සමානුකූල සමානතාවකට කර්මලේ කර්මලේ රූපේ ගන්න. තමයි මේක කරලා තියෙන්නේ. ඒක විදිහට විදිහක් නෑ ඒ කාන්තම අවුලක් වෙන කර්මලේ කාන්තම. ඔව්. එන්න ඒ සදා තමයි දීලා. දැන් ඒක කියන්නේ ඒක කියන අර දාන ප්‍රසාදය කියන වස්තු රූපය. ඒක තියෙන කර්මයේ අර බණකොඩේ වස්තු රූපය. ඒක තමයි ඒකත් දීලා. ඡායාප්‍රහාර ඒක කම්පනිලා වදිනවා ආකාශයේ ඉඳලා ටිකක් සම්පූර්ණත් වෙනවා අන්න ඉතල වස්තු රූපේ ගාන ප්‍රහාර රූපේ වදිනකොට ආයි වස්තු රූපේ ඉඳලා පෙර කම්පනිලා අලු කම්පනිලායි දාන කම්පනිලා ඒක ඉඳලා දියුම් ආස්වාදේ යන්නේ ඉතල විස්ස ආකාශයේ ඉන්නේ ඒක ඊට පස්සේ වෙනවා ඒක කරගෙන කිච්ච විදිහට ඒක පිටින් ඉන්නේ කරන්නේ දැන් ලෝකේ තියෙන දැන් අපි වර්ග තුනකට දැන් පස්ස මහා භූතයන්ගේ අරුලා කරගත්තා ආපෝදාත්මකේ පඩවි ධාතුව ගත්තා නෑ පටවි ධාතුව ගත්තා. ඊට පස්සේ ඉන්ද්‍රා කියමු ආපෝ ධාතුව ගත්තා. අන්තිම කියන ඉන්ද්‍රා කියමු ගත්තා. වායු නෙමෙයි ගත්තේ ආකාශ ධාතුව. ආකාශ කියන්නේ ආකාශ කිව්වේ. ආකාශයෙන් මේ කියන හරන්නේ. ආකාශ ධාතුව කියලා කිව්වේ දුන්න වර්ග පිටකේ විදිහට ස්වභාවය. ඒක වායු ගත්තා. ඒක ඊට පස්සේ අපි ගත්තා. දැන් ඒක ඊට කියනකොට වායු. දැන් වායු හයිඩ්‍රජන් පරමාණු, ඔක්සිජන් පරමාණු ආදී වගේ අපි කියන්නේ. මෙන්න මේ කියන පරමාණු කියන්නේ අන්තිමට අර පොඩි. අන්තිමට පරමාණු පොඩියක් අන්තිමට ඒක තමයි ඉතාලම සියුම් වෙන වායුව. දැන් වායුවත් මේ පංචමහා භූතයන්ගේ මුක්තියයි රූප කලාපයන්ගේ කොටස. දැන් වායුවෙන් ගන්න යම් ආස්වාදයක් ගන්න. ඒකට ගැලපෙන ඉන්දියක් ඒකට ඉතාලා සියුම් වෙන දෙයක්. දැන් නාසයටත් වඩා සියුම් ඉන්දියක් තියෙන අපේ ඉන්න කන. දැන් කනට කොහොමද වායුව එන්නේ? අපි මෙතන කතා කරනකොට කම්පණයේ වායුව. වායු කම්පණය කම්පණයේ වායුව කියලා කන් කන්නේ අලියවල. කන් අදිට ඇතුලේ මේ කියන ප්‍රහාදු තියෙන්නේ. කන් අදිටින් ආරසාව. එහෙනම් මේ නාසයේ කියන උගහ ගන්න පුළුවන්. අනේ ඔය කියන කෙනා කන් අදිය බොරු ගහක් ගන්න තමයි. කන් අදියලා ඇතුලේ තමයි මේ කියන්නේ. සත්ත්ව කම්පන ඇතුලේ ඉස්නා තුරු තියෙන. ඒක ඒක තරම්. අනේ ඒක විදිහ ගන්න වායු විපස්සී ලබන්නේ. ඒකට වදිනකොට අන්න වායු අංශයක විපස්සී ලබනවා. ඒ විපස්සී වෙනවා ඒක කියන්නේ ඉස්නායි පද්ධතිය. අර කිරණ ඉස්නායි පද්ධතිය සම්බන්ධයි. ඒ කිරණ ඉස්නායි පද්ධතිය හදවත සම්බන්ධයි. හදවත ඇතුළු වෙන වස්තු රූපය කියන ඊළඟ එක තමයි සෝත ප්‍රහාද රූපය. අර සෝත ප්‍රහාද රූපේ අර කියන මනස පිටින වස්තු රූපයට වදිනකොට. ඒකත් වෙනවා ඊටත් වඩා දියුවන්නේ. පිළිවෙලින්. ඒක ඊට පෙර තිබුණු 10 කතා කම්පනයක්. ඒ 10 කතා කම්පනයක් කිව්වේ නරක වෙනවා. අද ඒක එතන නරක වෙනවා. ඊට පස්සේ ඔබ කරා ඊට පෙර තිබුණු දෙයක්. දැන් ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු. ඒකද? තේජෝ ධාතු අරගෙන ඉලා. ධාතු යන්ත්‍ර ඔක්කොම ගත්තා. තේජෝ ධාතු කියන්නේ මේකේ ආලෝකයේ තියෙන තේජෝ ධාතු. උෂ්ණත්වය වැඩි කරලා වැඩි කරලා මිනිහන් කරපුවා මේකේ තේජෝ ධාතු. තේජෝ ධාතු දාන දර්ශනය කරා. ආලෝකයේ වශයෙන්. අන්න ආලෝකය වශයෙන් එනකොට මේ ආලෝකය කියන එක මේ ලෝකෙ කියන ඉතාලම සියුම්ම කොට. දැන් ඒ සියුම්ම කොටම කරලා ඒකත් දෙන්න තියෙන්නේ කන්දක් වැඩි ඉතාලම සියුම්. අනේ තමයි. ඇයි බබා කියන්නේ මේ විදිහට අදලා දෙන්න. ඒක නියම දෙන්න ඉතාලම සියුම් ආලෝක ධාතු උත්පත් කරන්නේ. ආද ආලෝක ධාතු උත්පත් කරනවා. ඒකෙන් ලැබෙනා ඡායාවත් ලැබෙන ඒක තර මානසික අරින් දෙන්න පුළුවන්. වේදන් කිරණේ කායි වල තියෙනවා. කිරණේ කායි හදවතේදී සංකප්ප ආදර උදේවල. අර දක්ක ප්‍රහාදරු කියන්නේ අද නෙවෙයි. ලකින අතුලාව. දක්ක ප්‍රහාදරු කියන්නේ හදවත අතුලවට ගත්ත වස්තු රූපේ වශයෙන්. අන්න ඒක. මේ අත්තකුන් නිදි අපි කරා. ප්‍රහාදරු කියන්නේ හදවත අතුල කරගෙන. අර සම්බන්ධයක් තියෙනවා. ඒක නිසා. ඒක නිසා මේ මාත් මේ නිසා ඒවට අදිනවා. ඒක හරියට තියෙනවා තේරෙනවා. අපිට කියනවා ඉස්නායු නාගුල තේරෙන්නේ නැහැ. මම කිරණ ඉස්නායු වඩා කරන් මාත් ඉස්නායු තියෙනවා. යම්කිසි මානසික නාලිය වුණා කඩේකුණු ඉරෙන්න නාලිය කඩේ අන්නේ වගේ ඒක වෛර කරලා තරන්ත කරනවා තේරෙනවද නැවත ඉරෙන්න නාලිය කරන්ත කරනවා ඒක ආදාන ප්‍රේමයේ ගණිබන ලෝක කන්දු ඒක දුන්න ගණිබන පස්ලේකයි පස්ලේකයි ලෝක කන්දින ඒක ගමන් කරනවා ගමන් කරනවා ඒක තමයි කියන්නේ ඉස්සල්ලා කියන්නේ අන්න ඒක සම්බන්ධලා තියෙනවා අරගෙන ප්‍රහාද රූපේ දක්ු ප්‍රහාද රූපේ ඒක තමයි ඒක හිතතරයි දාතුන් පාරක් වගේ සංක මහා භූතයන්ගේ ස්පර්ශය විදිහට ලැබෙන දාන සදාසම නේද වදින කප්පාරි. ඉතින් කර්මලක්ෂ්‍ය ක්‍රියාවලියක් තියෙනවා. එකක් වදිනවා තව එකක් වද්දවනවා. මොකද හේතුව? එකක් උත්තරෝ දෙකක් උත්තර වන්ද ඉන්නේ. මනස හදින්නේ නේද? මනස කරන්නේ නේද කියලා. දුක් දෙන්නේ දුක් දෙන්නේ කියලා. දුරු දෙන්නේ නේද කියලා. උත්පත්තියක් දෙකක් කරන්නේ. ඒකට හැම දෙයක්ම කතාවක් තියෙනවා. අනිවා. ඒ අහනවා අහනවා මේ මේ බලනවා බලනවා. නැත්නම් අද මේක මේ කරන්න පුළුවන් දා ඒක හරි අහනවා ඒක හරි බලනවා අපි කරන්නේ. දැන් කොයි වෙලාවකත් අහනවා බලන්න බෑ බලනවා අහන්න බෑ. ඒලා දුවල ගන්නද? ඒක අහන්නේ. මේක අද මේකේ මේ පිටාගේ විද්‍යාව නිසා. අපිට වෙන මේක හරි කරන්න පුළුවන්. නම් මේක හරි පුළුවන් කියන එකයි කරන්න වෙනවා. තමයි. ඉතින් පන්තියේ ඉතිහාස ගන්න කිව්වේ ඒකයි. ඊළඟට තමයි මනින්ති. දැන් මේක තමයි ඊළඟ අන්තිම පළවෙනි කියන්නේ. දැන් පංචමහා පංචමහා භූතයන්ගේ ගත වෙන්නේ. ගැටේදී ආයේ ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු, පඨවි ධාතු, මේ ආකාශ ධාතු. දැන් පහ ධාතු. අනේ විඤ්ඤාණ ධාතු. අනේ විඤ්ඤාණ ධාතු දැකින් ඊළඟට අධිකු ප්‍රකට වෙනවා. ඒක තියෙන්නේ නාම ධර්මයන් හා ගතනේ ඉන්න පුළුවන්. මේ ලෝකෙදී රූප ධර්මයන් කියන සම්බන්ධයෙන් හදාගන්නවා. ලෝකෙදී කියන්නේ අරූපය. අරූප ධාතු යම් දෙයක් තියෙනවා. අරූප ධාතු කියන රූපේ තමයි අල්ලාරගේ අනිදස්සන අපිට නම් ධම්මායන පරියාපන රූපස්. ධර්මායන පරියාපන රූප දින ඔය දින වලට කරා තියෙනවා. ඒක මනෝලෝකය. අනේ ඒක තියෙන මනෝලෝකයක් එක්ක. මේ මනෝලෝකයත් එක්ක සම්බන්ධ මනෝරූප විස්වාස කරලා ගන්න. ඒකෙන් අර පංචේකින් නැතුවට ඒකෙන් ගන්න පුළුවන්කමක් තියෙනවා. අර ගම දැනීමක් මානසික දැනීම. අනේ මානසික දැනීම මට සටහන් කියලා කියන්නේ. අන්න අර කියන්නේ මාර මේ ධම්මායන පරියාපන රූප. අනේ ධම්මයේ කියන්නේ රූපෝ. මේ ඉන්නේ පංචේකින් කියන්නේ අහගෙන ඉඳලා බලන්නේ. ණය දීලා සම්බන්ධ කරගන්න. ඒක සම්බන්ධ කරගෙන ඉක්මනට මුල් කරගන්න. මම පොලේ මුල් කරගන්න. මේ ස්ථානයේ මුල් කරගන්න කියලා ඉස්සයි බඩේ. නෑ ඒක නම් ඉක්මනට සම්බන්ධයෙන් කල්පනා විශ්ලේෂණය කරනවා නෙවෙයි. ඔය නේද? නෑ අනිවාර්යයෙන්ම මෙතනින් නම් තමයි ඒක යාට මෙයා හදිනවා වගේ. ඊළඟ දුන්නේ හැදෙන විතර හදා ගන්න. මම ගණන් කරනවා හැදියා. මේ ගණන් නැදගෙන අදින කියන ඉස්නාල් පදේ සුළු කියන්නේ. ඒ තමයි තුන්වෙනි එක. තුන්වෙනි එක මනස. අන්න ඒක දුක් වේදනාවට සම්බන්ධව අපි කල්පනා කරන හැමෝටම පාසන්නේ නළුව ඉස්සරහම තමයි මාත් දම් කරන්නේ. අර ගොනා කරා විතරකට අතට තියාගෙන ඉක්මනට ඉස්සරහට එනවා. මනෝ දකින්න ඉස්සරහට එනවා. මොකද හේතුව ඒ මනසලා කියන දේ තමයි කරන්නේ. ඒකට අත්‍යන්තයෙන් ඒක තියෙනවා. ඒකයි ඉතින් මම ඒකේ සංඥා බවට පස්සෙ සංඥා කියන එක. ඒක පිටකයි කියන සංඥා නෙමෙයි කියන්නේ. ඒක ඒක කලාප. හරි. මේ එකිනෙක දියුම් කරලා. මේ දියුම් එක ගන්න තව එකක්. ඒ ස්නායුවේ තුන මේක නිර්මාණය වෙනවා තව එකක් මේක පිළිලා. ඒ මොන මොකද සුද්ධාන්තයේ විදිහට අන්තිම හේට අන්තිම යනකොට. පෙරිලා පෙරිලා පෙරිලා ගිහින් අන්තිම පුරා ගන්න ප්‍රයත්න කරනවා. දැන් මොලේ කියලා කියන්නේ අපි ගත්ත ලොකු කෑමක්. අන්තිම ඒක සුද්ධාන්තේ නම් විදිහට සුද්ධ කරගන්න. පෙරලා. පෙරලා පෙරලා කියන ඕක ඒකේ සුද්ධාන්ත කියන්නේ ඒක දෙයක් තමයි. ඒ જાතියෙන් කියලා. මේ බලවේ කියන්නේ අර කියනවා වස්තු රූපේ වගේ. අර වදින. නැත්නම් පහද රූපේ සම්බන්ධ වෙනවා. අපි යමක රස විඳිනවා කියන්නේ. අපි දැන් රස විඳින්නේ ඒකෙන් ගත්ත එකක් සියුම් රූපාලාභයෙන් සංඥාවක්. ඒක තමයි අපි අරගන්නේ. මේ හැමදේම ඒ නිසා. අයිද මේ ශරීරය අවශ්‍යම බලන්න. මේ කයි මනෝමේකයි සක්ක කරනකොට. ප්‍රති සක්කමාදී කරනකොට. අන්න මනෝමේකයි අහකට කරනවා බලන්න පුළුවන්කම තියෙන එකයි. අහන්න පුළුවන්කම තියෙන එකයි. මොකද අර ඉරණ ඉස්නායි පද්ධතියේ කර්මජ විෂය රූපයෙන් කියන හතරක් මේකේ ඉතුරු තියෙනවා. පස්ලේකටයි දැරේ මේකේ. එන්දාට ඔක්කොම මතේ කාවත් එක මතේ නෑ බලන් ගහන්න බලනවා. ඒක අපි ඒක අයින් කර ගන්න පුළුවන්. අය මනසෙන් ඒක හිතුවා කියලා තියෙනවා. යම් කිසි ආස්වාදයක ඇති වුණා. මේ ආස්වාදයේ වැඩිපුර භුක්ති විඳින වැඩිපුර කණින් අල්ලන්නේ. ඒක මිනිස්සුගේ තියෙන එක හතරක් කියන ස්වභාවය. වැඩි කණින් අල්ලන්න ගියාම හිතේ වෙන මොකද්ද? වැඩි බාහක් උසාරා දෙනවා. වැඩි කරින්න ඒක දුර වෙනවා බාහක්. දැන් අපි තම පොන්ති ළමයේ උරටා ගන්න ගිහින්. දැන් අපි ළමයා උරටා ගන්න වැඩියෙන් ආසන්න. අපි ඒකත් ඉතින් හරි බල බල ඉන්න උඩ වේ උඩත් හරි ආසාවක්. අර උ පොඩි කරලා ඉන්නේ. දැන් කෑ ගහනවා. දැන් ඉතින් වෙනවා බැරි ආසාව දෙන්නේ කියලා. ඉතින් දෙපළ ගන්නවා. අන්න ඒ වගේ අපි නා බැරි ආසාව දෙන මතේ කය කරගන්නවා. ඒ දෙයියන්නේ මතේ කය ගන්නවා මේක ඒකද ඒකත් බැරිලා. ආසාව ගන්න බැරිලා කියන සංකරාණි අධික ඉලක්කය. ඒක තාවකාලික කායයත් නිදහස් වෙයි. ඒ නිදහස් වෙනකොට නිදහස් ලබන්න පුළුවන් විශාල ආසාවක්. මේ කාමාස්වාද සංගතාම ආස්වාදේ නම් අපි ඉතාලම බාහිර අන්තර පිළිගන්නේ වන්සේක. පස්සේ කායසු වෙන්නේ. අර කලින් අහකට සියුම් කයකට ගියා. ඔය කොට සියුම් දේවල් දර්ශනය කරන්න පුළුවන් ඒක. ඒක අර පේන්නේ බුදුදා එකින් දෙන්නේ. පස්සේ කයි කියනකොට පේන්නේ. මොකද මේකෙදි මේ ධාතු අරගෙන අපි දෝතර ගන්න මාත්. කය සියුම් වෙනවා මනෝ කයකින් එන අරගෙන සියුම් කයේ කර්මජ කය චිත්ත කය කියන හතර. ඒ වෙන්නේ චිත්ත කය කියලා. සුදු දෙකේ ඍතු විපාකයක් තියෙන නිසා. කායික අවස්ථා තුනක් ත්‍රිජ කායිකකින් දැක්කටපත් වෙනවා. දැන් බ්‍රහ්මයාගේ කාය ත්‍රිජ කායිකයි. ඒක අන්තරාවයි කියවද මේ කායින් අපි අර කියන සංඥාත් කියවද. ආගමන කියනවා ත්‍රිජ කායිකයි. ඉතින් කර්මයේ සිද්දට උදුද. ඒ ධාර්මනා තුනකින් පස්සේ. ඒක නිස්පාදනය කරන රූපකාරය කියන්නේ ඒකයි සම්පූර්ණයි. ආහාරය කියන එක අමතර කරගන්න. නැත්නම් ආහාරයක් ගන්න ඕනේ. ඉතින් මේකේ ආහාර කියනකොට ජීවත් වෙන්නේ කර්මයන්. ඒක තමයි දැන් ආ දේශනා කලේ. ඒකයි අත්තරිය සවකායකරේ කියන්නේ සංහා උපාදානයකදී ජීවත් වෙනවා. සංහා කියන එක සමුදය කරගන්න. සංහා යම් කෙනෙකු උපාදානයකට කරනවා වේදනාවක් විතර කියන්නේ. වේදනාවක් කියනවා සංහා. වේදනාවක් යම් කෙනෙක් කියනවා පස්සපත්‍ය වේදනා. ඉස්සක්යක් කියනවා. ඉස්සක්යක් යම් කෙනෙක් කියනවා සරාසන පත්‍ය අපර සරාසනක් කියනවා. සරාසන යම් කෙනෙක් කියනවා නාම රූපච්ච සරාසන නාම රූපත් කරනවා. නම් විඥානපත්‍ය නාම රූපත් සිද්ධාත වෙන නාම රූප අරගන්න. ඒක විඥානක් විතර කියනවා. සංකාරපත්‍ය විඥානක් කියනවනේ නම් සංකාරක විඥාන හදගන්න. නැත්නම් කාය සංකාර වචේ සංකාර, චිත්ත සංකාර හදගන්න නම් රූපයක එකක් තියෙනවා. ඒක හරියට ගියාම අර කියන වේදනා භුක්තියෙන් ඉන්නවා නම් රූප භුක්තියෙන් පිටින්දා. දැන් කර්මජ රූපේ නිර්මාණය කරලා තමයි වේදනා සංඥා සංකාර ඔක්කොම හදාගන්නේ. නෑ දෙන්නේ මේකත් අර කර්මජ ලැබෙන ආහාරයේ කර්මජ භෝජනයක් තමයි. ඒක තමයි වේදනාව උපාදානය සංඥා උපාදානය කියන දේවල් තියෙන එක. සංඥා විදා නිරාතහතු වේදනාවක් එක්ක සංඥාවක්. ඒ තාපි නැති වේදනාවක්. නෑ ඕක ගියා මුලට නෑ. දැන් කරගන්න. දුක්නාව කියන. ඒක අන්තරික සම්බන්ධ. නම් කාය ටික කපලා දෙන්න බෑට. ඔව් කර්මද චිත්තද කියන මේ දෙකම සම්බන්ධ වෙනවා උපවාදයේ කායය. ඒක උපද කියන්නේ ඒක පරිවර්තනය. මොකද කර්මද අවස්ථාව සුද්ධදාත් කායය නෑ මොකද. නෑ සත්‍ය කායය. ඒ එකකට කපටි කරන්නේ ජීවත් වෙනවා. බාබුල් කියන කමෙන් කරා. අන්න ගන්නේ පල්ලා සතුටු. අපරේ විකාරය. සතුටු කායය. අපේ ඉඳායි සම්බන්ධයි. අනවන මේ හදාගත්තයි. දැන් දෙවියන්ට කියන්නේ සතු ජලය. මොකද අමුද්‍ය කබලිකාර ආහාරය. කබලිකාර ආහාර කියන්නේ කබලිකාර කරන ආහාරය වරන් වල එකෙම අතකට පසු ජීවත් වෙනවා. අනේ කය බල කරලා දෙන ආහාරය කියන කබලිකාර ආහාරය. කයද බලයක් ලබා දෙන යමක් යමක් ආහාර කරගන්න ඒවා කබලිකාර ආහාරය. මේ කබලි කරලා කන්නේ ඒවායි, හපලා කන්නේ ඒවායි, ගෑලි කරලා කන්නේ ඒවායි මේ දෙකේ අතුල කතා බෙදලා තියෙනවා. මේ අර අමුද්‍ය ගෑලි කපලා කන්නේ එකක්. දැන් අමුද්‍ය කබලිකාර ආහාරය මේ දෙකේ වෙනස කරලා තියෙනවා. දෙවියන්ගේ අනිත් එක කබලිකාර ආහාර ගන්නවා කියලා. ඒක හපල කන එකක්. කබලිකාර කන එකක්. එකක් නැහැ ඒක කබලිකාර ආහාර කියලා. අනේකයි. ඔව්. අනේකයි. කබලිකාර එක. එයා නේද? ඒකම කලබල කරගන්න කර්මජාහාරයක් ගත්තා. මේ හරියට උදාගත්තා. ඊට පස්සේ අරකට කටිම කන්දාවක් එනවා නේද? ඉන්ජෙක්ෂන් එකක් ගැව්වා තේලන් එකක් දුන්නා කබලිකාර ආහාර. කබලි හපල කන්න දෙයක් තවත් නැහැ. මේ දේව ශරීරයේ තියෙන වෙනස අර මේ අමුත්තේ නැමැති කබලිකාරාහාරයේ මේක පොඩක හතරවෙනි කය හදගත්තා. කර්ම දෙකයි චිත්ත දෙකයි දෙක හදගත්තා. කුරුතු දෙකයි කියන්නේ විකල්පණ ආදී අතර විදේ නේද? විදේ කායිකෝ. නමුත් ඒ කප්පියා මෙතන ජීවාම චිත්ත කායිකෝ කියන කර්මගතී වෛද්‍ය ආහාර හම්බ වෙනවා. ඒ ආහාරය මුත් වෙනවා. ඒ ආහාරය මුත් වෙනාම කර්මගතී නැවුණා ඒක ආහාරයක්. ඒකෙන් හතරවෙනි ආකාරයේ කය දකස් වෙනවා. දැන් හතර මහ බුදු සම්පන්නයි. අපේ අපේ කර්මජ බයෙන් නිපදවන දෙයට අමතරව. සතර මහා බාහිර සතර මහා භූතයේ බාහිර සතර මහා භූතයන් සහජාත ප්‍රත්‍යයෙන් පත් වෙනවා. ඒ කියන්නේ ඒ වැඩේ නිස්පාදනය කරන්න සහායක පත් වෙනවා. එහෙනම් මේ බාහිර ලෝකයේ සතර මහා භූත ගත්තාම අභ්‍යන්තරේ නිස්පාදනය කරලා සතර මහා භූතයන් හදා ජීවුම් කරනවා. අයක පතේ බණි බාහිර. අන්න ඒක හතරෙන් කාරණා. කබලින්කාරාහාරෝ ඉමස්සකාරාහත ආහාරපත් වෙනපත්. කබලින්කාරාහාරය මේ කයද ආහාරපත් වෙනපත්. නැත්නම් කබලින් කර්මජ චිත්තන දෙකෙන් හදාගෙන කයද. ආහාර වශයෙන් බත් වෙනවා. මක්ලේ දායක් හරි ජෛවන දායක් හරි. මේ දෙවියන්ගේ තියෙන්නේ මේ තරම් ගණි කරන කයක් නෙමෙයි. නමුත් යම් අවස්ථාවකදී දෙන්නන්න පුළුවන් විද්‍යාමාන කරන පුළුවන් කයක් දෙවියන්ට හදනවා. ඒ දෙවියන් අතර දෙන්නේ නැති අදුතුල දෙන ඇහැ ආදී අපේ ඇහැ තරක් වෙලා තියෙනවා. මේ ගණි බාන භුක්තිය. ගණි බාන භුක්තිය කරගෙන සූක්ෂම දියපාර මනසේ පරිවර්තනය කරගෙන ගිහිලා ඒ භුක්තිය අපි අරගන්න පුළුවන්. දර්ශනය ප්‍රවණ ආදී වශයෙන් ගන්න ඒකයි. ඒත් මේක මේ මතකයි ඉවත් වුණාට පස්සේ අපි ගන්න දැනී බවනේ අතරින් ඉන්න ඕනේ ඒක කියන්නේ. ආ කිරණ ස්නායු වල මම යකිරීම අහන්නේ ඉතිරිපත් කරලා. දැන් ඒකට කිරුම් කරාට දුක් කරන්නේ තියෙනවා. දැන් මනස දිනු කරනවා කියන්නේ මතකයි මේක කරනවා කියන්නේ. අර මතකයි මේක කරගත්තා මේකයි තුළ ඉන්න පුළුවන් මතකයි සම්බන්ධ වෙනවා. ඒ මේ අයෙම බලන්න පුළුවන්. මේ කිරණ හරහා මේ මතකය හැදී. දැන් කිරණ හැදී කියන එක යන්නේ කර්මකතාවේ ඉන්දේතාවේ ඒක තියෙනවා. දැන් භාවනාවට කරන පුදුලා ඉතින් ඉතකලා. අර කබලිකාරාහාරේ මේකට සම්බන්ධ කරනවා. ඔක්කන් තික්කනේ නාම රූපං අඤ්ඤමඤ්ඤා සහජාත පත්‍යේන පත්‍යය. හතරක තෝරා ගන්න. උප්පත්තියේ යන විලාසය. අර ඔක්කන් තික්කනේ බලකන බලකන් කියන්නේ. ඔක්කන් තික්කනේ බලද ඇතුළු විලා. ගන්ධබ්බ අවස්තන් කියනවා. ගන්ධබ්බ යන්නේ. අර ගන්ධබ්බ කියලා ඔක්කන් කියනකොට. යන් කියනවා නාම රූපේ හැදිලා. නාම රූපං අඤ්ඤමඤ්ඤා. ඒකට කියනවා නාම රූපයක් කලවන රූපේ කියලා. සුඛාන විපාක ආදී වශයෙන් කියන්නේ. වැඩකට කියන්නේ සම්බන්ධ ගන්නකේ සම්බන්ධ කරගත රූපය. දැන් ඒ රූපේ ගණිදාන රූපයක් මස් කියලා ඉඳලා ගන්න මුල්ලෙක මේ රූපේ ගණිදාන රූප වලටයි. මේකිය දියුණුවකේ ඒ රූපයත් එක්ක දෙකේ කර සහජාත පස්සේ පත් වෙනවා. ඔක්කන් පිටනේ නාම රූප අංගමන. ඒක නිතර මේ දෙයද. සම්පදේ. අරිසම් පිටනේ විපාකාත්‍යාගතන කටක්කාද රූපාන සම්පත් වෙන පස්සේ. පරිසම්පේ මොකද? විපාක අධ්‍යාගත. අධ්‍යාගත කියලා කියන්නේ කර්ම වලින් උත්පන්න කරලා දෙන්නේ. කර්මජ. කටක්කාද රූපාන කර්මජ රූපේ. අනේ කර්මජ රූපයයි. අනුබලින් හටගන්නා වූ නාම ධර්ම. මෙන්න මේ දෙක. ප්‍රතිසංකේ මොකද? කරන්නේ අර විපාකපත් වෙන පස්සේ සම්මපත් වෙන පස්සේ ඔය කියන්නේ පස්සේ කියන්නේ. ඒක ඒක පිටරෙක. ඒක පිටරෙක තමයි පරිණාම ලබන්නේ. මම හුදේ කියන්නේ. පිටරෙක කික විදියක් කියනවා. ඒකත් එක්ක කරන ආහාරවල කික විදියක් වෙනවා. බන්නාකන්න මොකද අපිට මෙහා එකකින් බැරෙන හොත්ටි. දැන් උදෙන් අපි ගන්නවා උඩ අක්කපත් නැගත්තා හොඳට පහසු ගන්න. උඩ අක්ක බන්න කියන්නේ මේ ශරීරය ආගත් ඉවරයි. කර්ණිය ආගත් ඉවරයි. එහෙනම් එහා මෙතන පරිසංයෝගය බලන ඒකාන්තයෙන් කියන වැඩ කරන පරිසංයෝගය බලන්න ඕනේ. අනේ වගේ. මේ දෙකම ඉවරයි. අනේ ඒක උදයක් යවන්නේ අපි. දැන් ඔන්නෝම මේ මොකටද කියනවා. අනේ ඒක තියෙනවා අන්තිම සිද්ධ විද්‍යා මරණාසන්න සිද්ධ විද්‍යාව කියලා. මේ මරණාසන්න සිද්ධ විද්‍යාව ඇහෙන් ගන්න අරමුණක්, කනෙන් ගන්න අරමුණක්, දිවෙන් නාසයෙන් ශරීරයෙන් ගන්න අරමුණක් මුල් කරගෙන. හටගත්තොත් මේ සිද්ධ විද්‍යාව පහළ වෙනවා. සංජාතවර සිද්ධ විද්‍යාව කියන අන්තිම සිද්ධ විද්‍යාව පහළ වෙනවා. ඕකට අපි කියනවා මරණාසන්න සිද්ධ විද්‍යාව. ඒක පිටස්සෙන් ගන්න තියෙන විස්තරය. අන්න වර්ණාගම සිතුවිලි යනකොට. ඒක බලන්නේ අරමුණ කාවට පස්සේ අරමුණ මුල් කරගෙන අනිත් දින අතීත බවන්න බවන්න කලන බවන්න පස්සේද පස්සද්වාරා වදින. ඊට පස්සේ අහිං ආපු කරන මරලා බලන කොට ආයි දකුණු විඥාන ඊට සම්පරිතන මාකින වටපන අටක් විලා. දැන් ඔතන යන ජවන පහක් විලා. දැන් ජවන හතින් මෙහා. දැන් ඔය අද මෙයාට ඕලා කියන්නේ පස්සේ ජවනේ පස්සේ සිතුවිලි ඉවරයි කියන හදාන. ෘතිය පහ. පස්සේ ජවනේ ඉවරයි නැති එකක් නෑ ධර්ම න්‍යායයක. ටිකක් දවල් 7ක් 15 ඉන්න බැයි නා එක ගාන යකා 15 ඉන්නේ නැහැ ඒක කිසිම නියමයක්. ඒක අපි දැන් මේ වෙලාවේ නියම ගන්න. ඒක එහෙමනම් ඒ චිත්ත නියමයේ රෙගුලස් එක කතා කරන්නේ නැහැ. ඒ වෙනස්ව කතා කරනකොට ධර්ම නියම චිත්ත නියමයේ විරුද්ධයි. ඒක දවල් 5 ගියාට පස්සේ සුත වෙනවා කිව්වොත්. දවල් ඉන්නහට නැහැ කිව්වොත්. ඒක ධර්මයේ ගලපෙන්නේ නැහැ. ආ අපි අපායන අවස්ථා පහක් අපායනකොට. ඔන්න ඔය අවස්ථාවේදී තමයි සුති කියන්නේ. නමේ 10 11 12 ධාතු වල චිත්තක්ෂණේ නේද? තමයි අර සුති කියන අවස්ථාව. ඔව්. දැන් සුති ගන්න චිත්ත නෙවෙයි. දැන් ඉතින් චිත්තක තියෙනවා කියලා. චිත්තක්ෂණේ සුත වෙනවා කියලා. චිත්තක්ෂණේ කියන්නේ චිත්තයි. ප්‍රතිසංගිය භවාංගයේ සුතිය කියන කියලා පූර්ණ කර්මයක්. ඒක තියෙන කියන්නම කර්මයක්. දැන් සුති කියන වචනේ දෙන්නත් ඔව් යම් කිසි ස්ථානයේ ඒක නැතිවීම කියන එකයි. ඉතන නැතිවීම කියන එකයි. ඒ කියන එක තමයි චිත්ත කියන්නේ. ඒ කියන්නේ හිතියා. ඉත හිතියා. අනේ නේද? ඒක පිළිදීම නෙවෙයි. ඒක නැවතුණා කියන එකයි. සුති. දැන් ඔව් මේ මේ ඉතා සුති කියන්නේ දැන් ඉත යම් කිසි කෙනෙක් අල් නවනික ආරම්භන අවස්ථාව. කටකන් දෙන්නේ නෑ තාම. දැන් සුති කියන එක ආවෙනි අවස්ථාව. ආවෙනි ගලවෙනි යන අවස්ථාව තමයි සුති කියන අවස්ථාව. අර සුඛ කියන අවස්ථාවට ආවට පස්සේ දැන් පොඩ්ඩේ දෙන්න කියන්නේ පෙර භවයෙන් ආපු කර්ම සත්‍යය ඉතින් නවතින්න කියලා. ඒකට සම්පූර්ණ ධර්ම නියමයට විරුද්ධයි. හිත නියමයට විරුද්ධයි. මොකද ඊළඟට හටගන්න චිත්තක්ෂණය අරමුණ වේ. ධවණේ වෙනවා. ඉතින් ඉස්සරහට චිත්තක්ෂණය කියන අරමුණ ගන්න. මේක ධර්ම නියමයි. චිත්තක්ෂණ හට යන ධවණ දෙවියෙක. පළවෙනි චිත්තක්ෂණය කියන අරමුණ තමයි දෙවෙනි චිත්තක්ෂණයට අරමුණ වෙන්නේ. ඒක අරමුණ තමයි තුන්වෙනි චිත්තක්ෂණයට අරමුණ වෙන්නේ. මේ එකින් එකට එකින් එක බලන හැටි කියන්නේ. ඒක නිසා ආසේවන පස්සේ. එකින් එක සේවනය කරනවා. මේ සේවනය කර කර යනකොට පස්වෙනි කරනකොට එකින් එක සේවනය කරනවා බලවත් වෙනවා. අර බලවත් එක්ක කීලට හයවෙනි අවස්ථාවට. දැන් ඉතල සේවනයේ ගියාම බවාගේ ඉවරලා තමයි බවාගේ උපදින්නේ කියන්නේ. මන්නාතන පිටිවිදී බවාගේ කන්න බවාගේ උපදින්නේ කියලා බවෙන් කියන වෙලාවක් තියෙනවා. දැන් නවතිත් විදියට ආරම්භ වෙලා තියෙනවා. නවතිත් විදියට ආරම්භ වෙලා තියෙන ඉවරයක් ආරම්භ කරනවා. බලන්නේ කියන්නේ ආරම්භ. යාට මැරෙනකොට අපි අරමුණු වෙන්නේ අන්නේ ඒකයි. මොකද ඒක හේතුව. දැන් අපිට මැරෙන වෙලාවදී සම්බුද්ධාන චිත්ත විද්‍යාව නම් ආයි. චිත්ත විද්‍යාව නියමයක් තියෙනවා. චිත්ත විද්‍යාව සම්බුද්ධාන. ඒ චිත්ත විද්‍යාව අවසානයේදී තමයි සම්බුද්ධාන චිත්ත විද්‍යාව. අතරමඟදී එකම චිත්තක් වෙනවා සෝතද්වාරයකට ඉන්නද. මොකද පෙරභවයේදී අපි සෝතද්වාරයේ ඉන්න ඉබදලා ඉන්නේ. ඒ වගේ බක්කන් කියත බලන්න බවාගේ ඒකයි. සුතියක් ඒකද දැම්මොත්. මේ සුති චිත්තක් වෙන අරමුණ වෙන්න ඕනේ. සෝතද්වාරවල. අපිට බැරි නම් මොකද සක්මුද්වාර අරමුණක් ගන්න. අපිට කොහොමද මේක මතක සුද්ධි ජීවිතේ සෝතද්වාර අරමුණක් ගන්නවා. ඊවල දැන් ධර්මයන් විරුද්ධයි. එහෙනම් භවංග උපත්යේ දෙක විතරක් වෙනවා. අන්නේ තුන් භවංග නිසා පෙර බලන ආපු ගතිය හිතුණා. දැන් නවතිත විද්‍ය ආරම්භ කරලා කතා කරා. ඒක ඉතින් බලන අරමුණ විදිහට. අන්නේ අරමුණ නම් ආවර්ජිනේ ගත්ත අරමුණ ඉස්සත් වීදි අවසාන නිකන් විතර අරමුණක් යන්නේ නැහැ කියන විදිහට ඉස්සත්. ඒක ඒක ඉතින් ආත්‍රාවලියේ අවස්ථාව තමයි. එහෙනම් කර්මජේ පටන් ගන්නේ කිසිකක් සම්පූර්ණ වෙලා ඊට පස්සේ අන්තරාභාවයට ආවට මුදින්ට ආවට පස්සේ සංජානක කියන අවස්ථාවට ආවට පස්සේ ඔය අවස්ථාවේ කර්මජ ආහාරය මුක්ති වෙනවා. අන්න ඒක තමයි ගන්ධබ්බවට පස්සේ. ඔව් දැන් 18 සුදු වුණා. දැන් අපි දැන් මෙහෙම කරමුකෝ. අතීත භවංග භවංග කරන භවංග උපත්ති. පංචද්වාරා වචු. චක්කු විඥාන ආවරණය. සම්පරික්ෂණ සංකීර්ණ වොට්ටපරිණ හදන්නේ. අතයි අර නම් 10 වොට්ටපරිණ අතීත භවන්න භවන්න කරන භවන්න උපච්ඡේද පංචද්වාර වචන චතු විඥාන සම්පත්තික සංකීර්ණ කොටක අඩක්තිය. ඥාන පහදිය අටකට අටයි පහයි 10. දැන් චිත්තවිදි තව 14 15 16 17 20 21 24 කායයන්ට චිත්තවිදි හලකට. මේ දියර උපදින්නත්. දැන් චිත්තවිදි එක නියමයක් තියෙනවා. කදවට අතුරු කරගෙන යම් වස්තු හෘද රූපය හදගත්තා. හෘද රූපය එන්නේ හත් වෙන කියන්නේ හෘද රූප දෙකක් පස්සේ වෙන ඉතිරි කරගන්න. මේ චිත්ත වීර්යයෙන් විචක්ෂණ 18 ගමන් කරන නිකන් එක්කලා හෘද රූපයක් තියෙනවා. ඒකට ගැටෙන හෘද රූපේ ඒක වැඩ කරන්නේ. එහෙනම් ඒ හෘද රූපේ විදේකන. ඉතින් චිත්තසහට විදින ගමන් දිගන්නේ. දැන් 18 ලක් කරන දුත උනා. දැන් 10 ගියා. 10 දෙනෙක දුත. 10 දෙනෙක පරිගා. එතකොට 10 ගත්තේ 13ට එනකොට චිත්තසහට පාක් නිකේ. ජවන පහක්. අදක් ආ වොත්තපනේ දුර අතයි. අතයි පහක් ජවන පහක් ගියා. අටයි පහයි 13යි. අට නංග 13යි අට නංග 13යි. 13 ගියාට පස්සේ. තව විස්සක් තියෙනවා හතරක් ඉතුරු 18 වෙනවා. 13 දැන් ඉතිරි. 18 වෙන එකට ගියා තුතිය. 15 වෙන එක බඩට හතරක් නෑ. තුතියයි බඩට ගියාට හතරක් නෑ කියන එක. දැන් හතරක් කොයි විස්සක් කරලා 13 තුතිය නෑ. 14 14 ගියා 18 තුතිය 15 බඩට. ඒක විපස්සනීවත් අතරක් හම්බුනේ නැහැ. පටිසන්ධි රූප. පටිසන්ධි කියන්නේ පටි කියන්නේ අපි අර අවිද්‍යාව තෘෂ්ණාවගේ බැඳීමෙන් පටි. නව භවයක් සඳහා සම්බන්ධයි. ඒ වගේම විනාශ ශක්තිය ඉවර වෙනවා. නව නිස්සක්ෂණ ආරම්භ වෙලා නව චිත්ත විද්‍යාව මරණසන්නේදී ආරම්භ වෙලා. දැන් ඒකට අනුකූලව නැවත සම්පූර්ණ අවස්ථාවක් කියලා චිත්ත විද්‍යාව ඉවරෙන් ඉතින්. අනේ බලපංගම් කියනවා ඔත්තපන කරන්නේ. මේක ඔත්තපන තමයි බලන්නේ. දැන් දැන් මිනිස්සෙක් අපි මේ වගේ තව ඉදිරියට යනවා. යාර ප්‍රඥාන්තියක් හම්බෙන්නේ. එයා යාර කවදා ඉතින්දි කවදාවත් අමරණාකාර හිතෙන්නේ පහළ වෙන්නේ. ඉතින්දි බලේ කියන බවන්ගේ කියනවා. ඒ කියනවා. ඉතින් බවන්ගේ කියනවා. යා එහෙම නෙමෙයි කරන්නේ මෙතන. අර ඉස්සලාම සංඝාතික අවස්ථාවේම ආයෙත් වෙනවා. ඒක ඉතින් කොහොමද කියන්නේ පුළුවන්. ඒ අවසාන මොහොතේ එකක් පුළුවන්. වෙන කෙනෙක් ගත කරලා ඉන්නත් පුළුවන්. ඒ වගේ ඒ මොහොතේ ඉතිරි ගත කරලා ඉන්නත් පුළුවන්. ඒ කියන්නේ මොනකින් හරි අරමුණක් ආවම කර්ම ශක්තිය මුල් කරගත විපාකයෙන් තමයි අරමුණක් කියලා තියෙන්නේ. කම්මා විපාකාවත්තන්ති විපාකෝ කම්ම සම්පවෝ. සම්මා ගුණ භව හොති ඒවා ලෝක බවත්. මේ ලෝක බවත් කියන්නේ එහෙමයි. දැන් අපි ඉතල කරා කර්මය. දැන් මනසන මොදියා මොදියා විපාකෙ කියලා. මනසන මොදියා අරමුණේ විපාකෙ දක්වන්නේ. කම්මා විපාකාවත්තන්. විපාකේ උපත්ය දෙන්නේ. විපාක සම්බන්ධව බව කරලා කර්ම නිස්පාදනය කරන්නේ. කර්මයේදී විපාක වෙනවා. නෑ මගේ පස්සන්දිය අරගන්න. විපාකයේදී විපාක සම්බන්ධව කරන්නේ නෑ. විපාක කම්ම සම්බන්ධව කරලා කම්මා විපාකවත් අත්දැකලා වර්ධනය කරන්නේ. නෑ විපාක විදිහට පදේ පොට්ටපනේ කියනවාම ආ විපාකේ. පොට්ටපනේ කියාදිකා. සම්පරිඥා තියෙන එක විපාකේ. විපාක කම්ම සම්බන්ධව කියන එක නම් අර ඥාන පහක් කියන්නේ. අර කම්මා විපාකවත් අත්දැකලා ඉතින් තමයි ආරම්භ කරන්නේ. නව බලයේ විපාකේ. අත්දැකලා විපාකේ. ඔයෝන හතර ඉස්සක්කෙන් ගන්නවා පරිසම්. දැන් ඉන්නවා කියනවා හතර ඉස්සක්කෙන් වඩුමාවේ පරිසම් දී ලබා ගන්න නම් අරෝ කියන්නේ. අර හතර ඉස්සක්කෙන් වඩුමා ගන්න හේතුව මොකක්ද? හතර ඉස්සක්කෙන් අර ඔක්කන් පිටනේ නාම රූප අඤ්ඤමඤ්ඤ සහජාත පත්‍යන පත්‍යෝ පිළිවෙත. මේ සහජාත පත්‍යනේ මේකෙන් මේකට සම්බන්ධයක් තියෙන සම්බන්ධයක් ගන්නවා. ඒක පස්වේකම ඉවත් කරනවා. පස්වේකම ඉවත් කරලා පස්සේ කර්ම ශක්තියයි චිත්ත ශක්තියයි දෙක පස්වේකයට සම්බන්ධයක් දුවනවා. කර්ම ශක්තිය චිත්ත ශක්තිය සම්බන්ධ තිබුණේ අර දුක්ඛම කායත් එක්කලා. ඒ දුක්ඛම කාය මේකෙන් අහපුවාම කර්ම ශක්තිය චිත්ත ශක්තිය වැඩ කරන්නේ ඒකයි. ඒ ඉඳ තියෙන්නේ ඒක. ඒක ඒක නෙමෙයි. දැන් මේක අවස්ථාවේ කර්ම ශක්තිය සම්බන්ධයෙන් මේ විශ්වය හැමදේම අදිටින් කියනවා විපාක සම්බන්ධයක්. එතන හැබැයි ඒක සම්බන්ධලා තියෙනවා. ඊට පස්සේ යම් තැනකට ඒක යම් තැනකට. අර ගන්ධබ්බ කයත් එක්ක ඒක තියෙනවා. යාමීතුණු යන්තික ගෙනේ. යාමීතු හනදිලා මනෝමය කය පවාගෙන හරියනවා. දැන් මේක දක්න මතර පැහැදිලි වෙලා තියෙනවා. ඒකයි ණය හැවාරියා වගේ අඩුවේ පොකු ඇදලා ගත්තා වගේ කනපොළ ගහන කනපොළ යන එකට වරණ ගහ පැත්තක තිබුණා වගේ මෙන්න මේ විදිහේ මේ මක්ලේ ගහ පැත්තක තියෙනවා. මනෝමය ගහ පැත්තක තියෙනවා. ඔය මම කන්නක් කියන පොතේ ඒ ඉබදී තියෙන. ඔනේ ඉවරනේ ඉතින් මොකද වැඩ කරන්නේ? තර හරියට උත්නේ තියෙන. අර නිරෝධාවති සමජ රාතන් හන්සේ කියන බාධාවක් වගේ තමයි දැක හදන්නේ. ඒක ඒක හරියට පාළුයි. ඉතින් තමයි ජීවිත රූපේ ඒක වාස්තන. තමයි. ජීවිත රූපේ වාස්තන අනිත්‍යං කරමුනේ වාස්තන. දැන් ඔතන කියලා මනෝමයයි නහර යනකොට මේ රූපේ අනිත්‍යං කියන දනවා. ඒ රූපේ කාටවත් ඉන්නන්න පුළුවන් කවුරුත් නැහැ. ඒක ව්‍යාකරණ පුළුවන් කවුරුත් නැහැ. ඒක වෙනකම් ඒක. අන්න ඒකයි බයින් කරලා මේකයි. අන්න ඒකයි. චතුර්ථ ධානයේ විතරකට කෙනෙකුට මේ කයේ චිත්ත රූප නිබදවල ඒකත් එක්ක සම්බන්ධ කරලා තියෙනවා. නිබදවල චිත්ත රූප උද්ද රූප කරාපයක් වශයෙන්. දීප්තිමත් කිරණ ධාරාවකින් සම්බන්ධ කරලා තියෙන ඒ දත්තක කියන කය. හරියට ආරස අපි ජීවත් කරලා තියෙන යන්ත්‍රයක් වගේ. ඒක කියලා තියෙනවා. මගේ මනෝමය කයෙන් අහකුණා මේකයි කියන ඒවත් දෙව්සයි. ඒක මේකට අවශ්‍ය කරන දේ අනුකූල රටක් වෙන්න ඕනේ. ඔබ මේ පහ වූ කල්. ඒක උනහමයි කෙරෙන්න උදව් දෙන්නේ මොකද? මේක ගැටුම්ක් කියන්නේ තමයි කියන්නේ. දැන් අපි හිතමු අපි මැනි කරලා කරගෙන යනවා. ඊළඟට මේක මැනි කරා. ඔය මැනි. ඔය ඒක. නේද? ඔබ දාන්න. සුද්ධ කරන්න ඕනේ. බලගයි කියන කොටලන්නේ. මැනි කරන්නේ මැනි තමයි හේතුව. ඔය දැන් ඉතිලක් මැනි. ඒක මැනික හොඳයි කියනවා නිගමනේ තියෙනවා. අර උපමට්ටම් කරනකොට මණික වල උපමට්ටම් කරන දීප්තිමත් කරනවා. ඊට පස්සේ තමයි උපමට්ටම් කරු මණික යම් කිසි පරාවර්තනයක් දෙන්නේ ආලෝකයක් දෙන්නේ උපකරණ. මණික වලට අතර වගේ කටලෙන් ගහ ගන්න දෙන්නේ තාපෝ. ඉතින් උපමට්ටම් කරගත්ත හදා දීප්තිය. ඒක අසවාමත වුණා. අසවාමත ඉලාද ඉස්සරහට පස්සේ තමයි ඔය කියන්නේ ඔක්කොම කරන්න පුළුවන්. අතේ සමාපත්තිය පස්සේ තමයි වෙලා. අපි තාම බලන්න. ඔය අපි අවදින් අපි අරගෙන ආවේ දැන් මොකද අපි අවදින් අපි ඊළඟ භවයකට යන හැටි අපිට වෙන්නේ. දැන් සමහර බුද්ධලේකින් නම් මෙතනින් මැරෙනකොට සුසු සුසුනේ නැත්නම්. එයාගේ චිත්තේ විදිහට අර මනෝමය කායිකෝ මේකයි නහත් වෙනවා. ඒ අහසෙත් එක්කම දැන් ආයෙත් කරන සංජාතික අවස්ථාව. ඔක්කන් ඉවරයි මේක හදාගන්න. ඔක්කන් ඉවරම වැරදුනේ දැන් හදන්න. ඒක මේ ගන්න පැත්තකට ගියා. එහෙනම් දැන් ඊයයි කර දෙලේ ඉඳලා සංජාතික අවස්ථාව. ඒ සංජාතික තමයි අතර තව බරකට කරන කාරි දුරුකම කාරි හරියට. ආයෙත් ඔක්කන් ඉවරම කරන කස්සේ තියෙනවා. අන්න ආත්මා 500ක්ම එකම අධ්‍යයනය කියලා කිව්වේ ඒකයි. මේ ආත්මා 500 කියන්නේ විරක් වෙන්නේ නැහැ. වෙනත් දෙයක් නෑ මොකද? මෙතන ගියා දැන් ආයි අන්තරාබය වෙනවා සංජාති කියලා. සංජාති අවසන් දිනවා ඒ බලකට ගිහින්. ආයි මතේ බය හදාගන්න. ආයි අපි පිට සංගාන පාඩු බාහුව. ආයි කියනවා ඒක. ආයි කරන පටලාව. ආයි ඒක කරලා ආයි දිනවා. ඊළඟ ආයෙකට ගියා දැන් ආයි මතේ ඉඳලා ඉන්නේ. ඒකත් එක ගන්න අර ඉස්සලා වගේ. ඔක්කත් එකේ නාම රූප අන්‍යවන්න සාජාතපත් වෙනපත්. ඒ බලීකුබල කලරුපිය අල්ලගෙන. ඒකට සාජාතපත් වෙනපත්. දැන් ඒ මතේ බය වැඩනවා. ආයේ පිටුද නැහැ බ්ලොක් එක ගන්න. ඒක අමෘතිය තමයි. ඒ අන්තරාපරිත ඉන්නේ හේතු කියලා. හේතුව. දැන් මේ මාත්‍රේ සයින් භුක්ති විඳීම බලාපොරොත්තු වෙන ලෝක සත්‍ය බොහෝ ඉන්නවා. මොකද වෙලා තියෙන්නේ? ලෝක සත්‍යයේ එක්තරා මුලාවක් තමයි. ගැලිව අල්ලා ගන්න තියෙන බලාපොරොත්තු. ආස්වාදයන් විඳින්න ගියාම ඒ ආස්වාද වස්තුන් තමයි ගැලිව වෙන්න බලාපොරොත්තු. උපාදාන කියන්නේ හරියට. ගැලිව උපාදාන. ඒ නිසා ඒගොල්ලෝ ඒක බලාපොරොත්තු වෙන ඉන්නකොට මනුස්සයෙක් කියලා ජීවත් වෙලා ඉන්නද ඒ බඳුම කයයි තව පුද්ගලයෙකුට විරුද්ධව කටයුතු කරනවා. කවුරුත් බලාපොරොත්තු වෙන ගරිකායේ බුද්ධිය වෙන්නේ. යම් යම් කවිවාද පාලනය කරා. ඒවා අරගෙන මෙහෙම ගෙනියන්න. ඒවා හදලා කරලා අනලා හදලා ඒ විදිහට කන්න පොන්නේ. මේ ආදිවාදීන් මේ කරගෙන පරිවර්තන කරලා নানা ආකාර උපක්‍රම වලින් බුද්ධිය විඳින්න ඉන්නේ. මේක හදාගන්න. අන්න. බෞද්ධ නාවුල බුද්ධිගාමි කියන ගෞරවවත් නිර්මාණය අද උයලා ගන්නවා. දැන් දෙවියන්ට උයලා ගන්නවා. ලැබිච්ච දෙයක්. දැන් ප්‍රේතවල උයලා ගන්නවා. දැන් ලැබිච්ච දෙයක්. අර ප්‍රේතත් කවුරුද තියෙනවා ඉතලා කොටසක් එහෙම කරන්න පුළුවන්. ඊළඟ ලෝකේ ඉලකන්න පුළුවන්. අවු. ඒක විතර නැති. ඒක වතුර වලට කඩුවක් ගන්න පුළුවන්. ඊළඟට ඔක. ගණිබවන කරන්න පුළුවන්. ඒක චිත්තද බලය. කර්මද බලය. ඒ චිත්ත බලය ගණිබවන කරනවා. සමාහලට කර්මද බලයනො එහෙම හේතු තියනවා. ගණිබවන ඉතින් හරියටම පහළ වෙනවා. ඒක කරගන්නත් පුළුවන්. ඔක ඒකට ගියා. දැන් මෙතෙන්දී අධිකම යක්කේ විදිහට මතලේ කයින් කටයුතු කරගන්න තව මුලිකට බහර ගන්නවා. එතනින් හතලා. එයාගේ දීපල කාර ගන්නවා. ඔව්. ඒක තරගයක් කළා ඔහු ඉතින් පංචකාම බුද්ධිය ගන්නවා නම් ධනී භාවනය කල්කින් නොයි මොකක් කරන්නේ කියලා. ඒකට පහර කරලා ඒ වගේ කරගන්න ඉතින් ඇහිරුවොත් ඒ කරගත්ත යෝජ්‍යපත් වෙනවා. ඕකට කල්හරි මතු පත් වෙනාට ඉතින් නිවිදවයි කියලා. දැන් ජීවිතේ කියන අන්තරාපද ගතිලා මම අරගෙන සත්‍ය ඉතුරු. ඕ නැරෙන්නේ නැතිද වෙන්නේ නැහැ. අන්තර අර්ධියනා සූත්‍ර වගේ සංජාතික අවස්ථාව. ඕනේ ඉන්න වෙන ඔක්කොම දිහට ගියා. දැන් කෙනෙක් දක්ෂා කරනවා. මේක සාමාජවාදී ඉන්න අතුරු බැංකුවේ ගණක වෙන තත්ත්වයට වරාන. දැන් යා ඒතර වාදීද. යාට කැපිට ගන්න විදිහ අවශ්‍ය වෙන්නේ. අවස්ථාව වෙන්නේ. ඒකත් පුළුවන්. ඒකෙන් යම්කිසි අවස්ථාවක තමන් කරපු දේ දැන් මිනිස්සේ වශයෙන්ම ඉපදිලා ඉන්නේ. ඒක කාර්යයේ තියෙනවා. මිනිස්සේ වශයෙන් ඉපදින මිනිස්යාට තියෙන 18 කොටසක මිනිස්සු උපදිනවා. ඒ කියන්නේ ඒ ඒ මිනිස්සේ වශයෙන් ඉපදින මිනිස් සංකාරයක් තියෙනවා. ඒක නිසා මිනිස් සංකාරයේ හැම ගුණයකින්ම පෝෂණය වෙච්ච පුද්ගලෙක්. උපදින දෙන්නේ බලවත් සංකාරයක්. ඒකෙන් උපන්න උපදින සියලු අංග සම්පූර්ණ මනසරුවක් ඇතුළේ. අංග සම්පූර්ණ පරිසරයක් ගැළපෙන ආස්වාදයක් විඳින හේතු ඇතුළේ. ඒ විදිහට උපදින දුර. නමුත් මේ සමාජ පරිසරය තුළ ඇතිවන දුෂිතාවය. අදුරාගන්නේ මේක ගැළපෙන්නේ නැති තත්ත්වයක්. ඒලා කියන්නේ මෙයි කියනවා ඒ જાති මුත්‍ය නිදක. ඒලා මේ බුද්ධිලා එතන හිටියා. ඒ ලෝක නිර්මාණයක් වෙනවා එවන්ම මුත්‍ය දෙකින ලෝකයක්. ඒක යායකේ. මේ අවස්ථාව ගත කරලා මෙහා උපදිනවා. දැන් මේක මොකක්ද මුත්‍යලේ සංඥා දෘෂ්ටික පිළියෙක උපදින එක බෞද්ධය. දැන් බෞද්ධයාට බෞද්ධ වැඩ කරපුවාම එයාට මිනිස්සු කියලා උපදින තියෙනවා. මෙයා උපදින සංඥා දෘෂ්ටික පිළියෙක. මොකද මේ පිළියෙක ඉස්සර කවදාවත් පිටසුදු වැඩ කරලා යොමු කරන්න බැරි වෙන විදිහට උපදින හේතු තියෙනවා. මිනිහ කියලා උපදිනවා තියෙන්නේ. දැන් බලපන් මේ හැමදේම විද්‍යා දෘෂ්ටි පිළ හැදුනා. දැන් යා උපදින සංඥා දෘෂ්ටික පිළ හැදෙන්නේ නැහැ. ඒ ළඟ යන හැදෙන්නේ හේතු නැතිවා. ඒ ළඟ යන පාඩුවක් වෙනවා. එයා ඉන්න ඉඩ ගැටෙනවා. අන්තරාභාවික. අවස්ථාවන් කරේ. සමාජයේ අපි කියමු දැන් අර 18 කුලයක මිනිසුන්ගේ අජාත්‍යන්ත ಜಾති වදින ආදි වශයෙන් කියන අද උපත්යෙන් අන්දිය උපත්යෙන් ගිහිලු හොරු ඒ වගේ මන්ද බුද්ධිකයෝ මේක උපදිත අවස්ථාවක ඉන්නවා කෙනෙක්. ඔව්. ඉතින් මේ වගේ අකිල බුද්ධිලේ උපදින්න ඉන්නවා. මේ බුද්ධිය මෙහෙ උපදින්න එනකොට මෙහෙනි සම්මාදිටිය පුලන. යාපත් පුලන. මේ පුලේක ඒක පරිසරයේදී ගියා යාපත්. ඒනම් යා ඒ ලෝකෙ දුකින් ඉන්නේ කොහොමද යන්නේ අන්ත තත්ත්වෙන් හරි ඒ තත්ත්වයට. අර අන්තාවයිද තත්ත්වෙන් යන අර කියන සංජාතික තත්ත්වය. යාට පරිසරයක් වෙනවා මෙහෙට. ඔව් ගතිය ගතිය සම්බන්ධයි ගතිය අදත්තයි. ඒක නිකන් තමයි. අසත්පුරුද අසත්පුරුද ස්ත්‍රියෙකුට අසත්පුරුද පුරුෂයෙකුට ලැබෙන අසත්පුරුද ධර්මයි. එහෙම තමයි ගතිය අදත්තයි. ඔක්කොම එක සම්බන්ධයි. ඒක නිකන් සම්බන්ධයි. අන්‍යෝන්‍ය ආදර්ශයක් තියෙනවා. ඒක තමන්ගේ ගතිලක්ෂණය දැන් යම් කිසි දරුවෙක් උත්පාද කරගන්න වෙලාවේ ඒ අවස්ථාවට ගැලපෙන්නා වූ අපිට ගති ලක්ෂණයක් මේ දෙමව්පියන්ගේ තියෙනවා. ඒ දරුවා පාඩනය කරන මේ අපසමයන්ගේ තියෙනවා. ඊට අනුකූල කෙනෙක් තමයි මේ අන්තරාභාවයේ ඉන්ද්‍රනාවේ තියෙන මේ ඔය කියන සංඥා ටික නේද? නෑ නෑ. ඉතින් විහාර සම්බන්ධ වෙන විහාර ආනන්දයේ ගති ආකර්ෂණයක් ඕනේ. මේ ගති ආකර්ෂණය ගතියේ ගති ගැළපෙන ගති කියේ තියෙන්නේ. අපේ තාත්තගේ ඒ ගතිය ගතිය සම්බන්ධයි. මොකද මේ පිටිවිලි පහල කරන මොහොත පහසම වද පරිසරයේ හැම දෙයකම ආකර්ෂණ වරල්ලක් හදනවා. අර නිෂ්පාදනය කරන උදේ රූපය. ඒ උද්ද රූප වලන්නේ යම්කේ ආකර්ෂණයක් හදනවා නම් ඒ සමාන ආකර්ෂණයක් වෙන ඒ උද්ද රූපයන්ගේ හටගත් සතාවේ ගන්ධබ්බරය ඇදලන්න පුළුවන් පරිසරයක්. අනේ ඒක. ඒක පරිසරය ඇදලා ඉන්න පුළුවන්. ඒක ඔතන තියෙන්නේ අම්මා තාත්තාගේ ගති ලක්ෂණ කියන කිසිම කෙනෙක්ගේ ගති ලක්ෂණ හැම වෙලේම එක ආකාරයි. දැන් ඕනම හොඳයි කියන විදිහට තරහ වෙනවා. ඕනම තරහින් හොඳ වෙලාවක්. මොන මින වෙලාවක්. ඒ වගේම ඥානය දිනක මහ ලෝභ ගුණ ඡන්දේ නීලාවක් තියෙනවා. ඒවත් මේ හැම අවස්ථාවක් තුළම මම බලසෙන්නේ. ඒක පරිසරය. නෑ මේ දෙන්නට ආපු බාහිර අරමුණු හරි මොනවා හරි ඒගොල්ලන්ට ආපු දුක්තියක්. ඒ අවස්ථාවේ චිත්ත ප්‍රහාදය හෝ කලකිරීම හෝ මේ අනුරය එක වෙන්නේ. ඒ යම් කිසි විද්‍යාවේ දෙන්න සංවාදයේ ඉඳලා අවස්ථාව. චිත්ත නා. ඒ අවස්ථාවම මේ අවස්ථාව දවසකට යන කරනවා. මේ වීජය බලේ තියෙනවා. දැන් ඔය අවස්ථාව වෙනකොට ඇදෙන්නා අපි මේ දෙන්නගේ තිබෙන්නා වූ ගති ලක්ෂණයක් තියෙනවා. අන්න ඒ ගති ලක්ෂණ සංකල්පය තුළින් තමයි අර සංකල්පේ හටගන්න. හැබැයි සංකල්පේ හටගත්තාම ඔව් ඒ ඒ අවස්ථාවේ පරිසංකල්පයක් ලබන්නේ. බීජය ඇතුල් වෙලා. මේ බීජ ජීවියක් සහිතව. අර විද්‍යාත්මක පිළිගන්න තියෙනවා. යමදී. ඔය විලාව තුලදී ඔය බීජය සංකල්පණය කරගන්න. අවශ්‍ය කරන අර කියනවා කන්දබ්බේ නැන අර කියනවා කෙනෙක්. ඔතන සම්බන්ධිනව ගැටියට ගන්න. ඔන්න ඒ රාජ්‍ය ඒ දවසේ ඇතුළත. ඔය මේ ඒ බඩට මේ ඇදිලා ඔක්කොත් වෙන අපේ කියන වෙලාවේ. ඊට ගැලපෙන වෙලාවක් මේ බාහිර තිබුණා නම් එන්නේ කෙනෙක් හිටියා. සෞඛ්‍ය අදහස් දෙන්නම් එක එක විදිහට ක්‍රියාත්මක වෙනවා. සමහරවල් ඒ කියන්නේ සංවාද ඉතින්ලා අම්ම මොදි දෙන්නම් වලේ හිටියා කියන්නේ. හැබැයි මේ දවස් යනකම් බය දෙකක් තුනක් කරන අම්ම ඒ වැඩි දැන් බීජේ තියෙනවා. ඒ මවුල ඉතින් දෝෂය වුණා. කොහොම වෙලාව දානම පරිසරයේ දෝෂය වවුලා. දැල්ලාල් බාබරන් මේ හේතු කාරකයක් තිබුණා මෙහෙම එකේ කැඩලා ඉන්නේ. හරියට වෙලාවල වැදලා නැහැ. දැන් ආතපත වෙයි. ඊට පස්සේ අම්මා දැන් පස්සේ හොදයි. දැන් දෙනවා ඔක්කොම කරනවා. අපිට මොකද මේ පුදේ කප්පු දෙන්නේ. දරුවා දරුවා ගැබඩෙන වෙලාව වෙනකොට යා විද්‍යා ප්‍රවාහය වෙනවා. අන්න ගැබඩෙන විදිහට ඒක. අන්න ඒක ඉතින් හැමදේම වෙනස් වෙනවා. ඒක ආකාරයෙන් ඉතින්. ඒක දරුවා තීන්දුවා තීන්දුවකට කියන්නේ ඔක්කතිය. උපතියේ වේලාව. අර උපතින වස්තාව වෙලාවේ ඒ වෙලාවේ මව්ගේ ගරියා ලක්ෂණේ බලපානවා. ගරියාගේ බලපාන මව්ගේ ඒ ගරියා ලක්ෂණේ ඒක අධිබලවත් එකක් වඩපත් කරන වෙන වෙලාව. අර දරුවා දෙන විදිහට නේද කරන්න පුළුවන්. බලන ආපදරුව ඉන්න බැරිද පුළුවන්. ඒවා බලාපොරොත්තු කතා වෙලා. අර අහු දණ්ඩත් ටිකක් දෙන්නේ. අර ඔක්කොම ඉස්සර ඔක්කොම ඉස්සර කියන්නේ ඒක. ඔව්. ඔව්. ඒ විඥාන පත්‍ය නාම රූප නාම රූප පත්‍ය විඥාන. අර සිද්ධාන්තය තියෙනවා. විඥානීය ආකාරයෙන් නාම රූපේ ආකාරය. නාම රූපේ ආකාරයෙන් විඥානීය ආකාරය. මේ දෙක එකිනෙක සම්බන්ධයි. ඔය විඥානීය මුල් කරගෙන නාම රූපයන්ගේ පරිවර්තන සිද්ධ වෙනවා. විඥානේ පුණ්‍ය වේද නාම රූපත් පුණ්‍ය වේද. විඥාන අපුණ්‍ය නාම සංඛාර අපුණ්‍ය නා විඥානත් අපුණ්‍ය. දැන් විඥානපත්‍ය නාම රූපකින් සිද්ධාන්තය සිද්ධ වෙන්නේ අපුණ්‍ය නාම රූපයන්ද? අපුණ්‍ය කරාද? අපුණ්‍ය විඥානේ අපුණ්‍ය නාම රූප. එහෙමයි කියන්නේ. ඒ ලකි. ඔව්. නේ එහෙම කරගන්න. අර කොහොමද කියලා තියෙනවා. මෙතනින් මැරලා අරගෙන චුත වෙලා ලැබුවත් ඒ වෙලාවේ මොකටක් හරි. අරකින් සංජාතික අවස්ථාව ගෙවන්න ඕනේ. බලකෙක් වෙනවා. එහෙම නැත්නම් එයා බල්ලෙක් වෙන්නේ නැහැ. බල්මන් ජාති කියනවා. ඒක පාර බල්කයක්. හරියට නම් නරිමන් ජාති කියනවා. මේ එදින යනකොට ඒ පුජා මීයෙක්. මේ මීගන් ජාති කියලා ගන්නද? ඔව් ප්‍රතිසන්දි හරි යනවා නම් යන්නේ ඒකයි. ප්‍රතිසන්දිය කියනවා නම් යන්නේ ඒකයි. ඔව්. අය අතට නිදාස් පිටියා කියන එක මේ ඉන්නේ මොකද ඉස්සන්තියක්. දැන් මේ ආපු පාරකම ආපේ කියනවා. දැන් මේ බාණක මහත්තයා ත්‍ෘතිය ඥානෙට හිතවල්ලා තියෙනවා. චතුර්ථ ඥානට වඩා ගන්න බැරි වුණා. ඔව් නාගලෝ බාණක මහත්තයා. දැන් උදේට වඩා ගන්න ගමන් දැන් ඉතින් මෙයාට මෙයාට ඇතිවෙන පිළිකාව. පිළිකාවට තමයි මේ දොස්තරණික මේක ලකි. කොහොමද මම කන්න කොට බැරි වුණා. මෙයා අපිට අන්තකා ඒ විලයි අන්තර බලන්න. දැන් මේ බැරි අවස්ථාව වෙනකොට මෙයා ආතිලවා ගිහින්. දැන් ඒ අවස්ථාව යොමු කළ බලන්න පේනවා. මෙයා ත්‍ෘතිය ඥානෙට පත් වෙනා ඒ මොහොතේ. සතියක් යන්න බඳුනොත් මිනිස් කතියින් ඉඳ බෑ දැන් පටිසන්ධි වේදෝ. ඒක තමයි පටිසන්ධි වේදෝ. ධම්ම පටිසන්ධිය ප්‍රබන්ධ.